මහමාලි මහා සෑරදුන් වන්දනාව තෝණයක් පමණ වූ සර්වති ධාතුන් වහන්සේලා නිර්මිත බුද්ධ ප්‍රතිමා වහන්සේ තුල බුදුරැස් විහිදුවමින් වැඩවසන්නා වූ ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ දොහොත් මුතුනේ තබා පසඟ පිහිටුවා බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා ආදර ගෞරව බහුමානයෙන් নমස්කාර කරමි අසදොෂ පින්කම් මාලාවක් බුදු සසන බැබලේවායි අධිටන් කරමින් බුද්ධ වර්ෂ 2550ක් වූ මැදිරිපුර පසළොස්වක පොහෝ දින කල්යාණ ධර්මශ්‍රී යෝගාශ්‍රම සංස්ථාවේ අනුශාසක අතිගරු පූජනීය ප්‍රධාන කර්මස්ථානාචාර්ය නා උයනේ අරියදම්ම ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිද්දෙන් අරියමග්ග සංවිධානය විසින් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව හා එක්ව පවත්වන ලදී. මෙම අස්දස පින්කම් පෙළහරේ එක් අංගයක් ලෙස ස්වර්ණමාලි මහා සෑරදුන්ගේ මහා ඉතිහාසය තූපවංශ දේශනාවේ තූපසාධන කතා සම්බන්ධ විස්තර විවරණය අනුසාරයෙන් අතිගරු පූජනීය නා උයනේ අරියතම ස්වාමින් වහන්සේ විසින් දේශිත අනර්ග ධර්ම දේශනාව බුද්ධාලම්මන ප්‍රීතිය පහළ වීමෙන් නිවන් දොරටු විවර වීම පිණිස මෙසේ ඉදිරිපත් කරමු සාදු සාදු ශ්‍රී ලංකාවේ රුවන්මැලි චෛත්‍ය රාජානන් වහන්සේ පිළිබඳව සකල විද්‍යා චක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිතතුමාණන් විසින් නිබන්ධනය කරන ලද තූප වංශයේහි තූප සාධන කතා සම්බන්ධ විස්තර විවරණයයි නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නැවත එක් දවසක් ඒ ගැමුණු මහරජ ලක්ෂයක් ධන වියදම් කොට බෝධීන් වහන්සේට පූජාවක් කරවා ඇතුළු නුවරට වදනේ සුවන්මැලිදා ගැම්වහන්සේ පිහිටුවන තැන දෙවන පැතිස්ස රජ්ජුරුවන් විසින් ඉඳුවන ලද ශිලාලේඛනය දැක මිදු මහරතන් වහන්සේ විසින් කියන ලද වචනය දැසී කොට මහදා ගැබ කරවමි කරන ලද සනිටුහන් ඇතිව ඇතුළු නුවරට වැද රජගෙයි මතු මාලට පැන නැගී රස මස වලින් යුක්ත වූ ආහාර මෙහෙනිමවා යහන්හි සැතපීමසේ සිටිය හේ කෙසේදයත් රාජ්‍යවාසීහු මහා කැටිව දෙමළ සටන් කොට මහත් වූ දුකට පැමිණියෝය කවර උපායකින් ලෝකවාසීන්ට දුක් නොදී දැමින් සෙමින් මහදා ගබට සුදුසු ලෙස උළු උපදවා ගනිම්දෝහෝයි සිටියේ එකලෙහි ධවලච්චත්‍රයෙහි අධිගෘහිත දෙවුදු සිටු සිත්දැන දුටු ගැමුණු රජ්ජුරුවෝ මෙසේ සිටුවයි මහත් කොට හඳගෑය ඒ හඳගෑ සම්දය පරම්පරාවෙන් ගොත් සදෙවුලොව පැතිර සිටියේය ඒ භවසක් දෙව් රජදන විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා කැඳවාමසේකීය දරුව දුටු ගැමුණු රජ්ජුරුවෝ රුවන් මැලිදාගබ බඳිනට උළු කෙසේ ලබම් දෝහෝයි සිතා උන්නෝය තෙපි ගොස් අනුරාධපුරයට උතුරු දිගනුවරට සතර ගව්වක් පමණ තැන ගැඹුරු හෝ තෙර උළු ගොඩක් මවා එවයි කියා යැවීයේ එබසු ඇසු විශ්ව කර්මයා අවුත්නේ හෝ බඩ මහදාගමට සුදුසු උළුමවා දෙවුලොව ගියේය දෙවැනි දවස් බල්ලන් හැරගෙන දඩගිය බලුවැත් දෙෙක් ඒ ඒ තැන ඇවිදිනේ උළුතුබූතනෙට ගොස් උළු නොදැක නැවත නුවරට එන්නේය ඒ ඇසිල්ලෙහි එක් බූමාටු දෙවියෙක් දැක ඒ වැන්දහුට උළු දක්වනු පිණිස මහත් ගෝවෙසක් මවාගෙන වැද්දහුටද බල්ලන්ටද සමාදක්වා උන් විසින් ලෝබඳවාගෙන යන ලන්දේ උළු ගොඩ තුබූ තැනෙට ගොස් අන්තර්ධාන විය එසේ ලෝබඳවාගෙන ගිය වැඩි උළු දැක අපගේ රජ්ජුරුවන් වහන්සේ දාගම් කරවනු කැමැතිසේක් මා විසින් මාත් පඳුරක් ලද්දේ යයි සතුටු සිත් නැත්තේ නුවරට අවුත් දෙවෙනි දවස් උදෑසන මාලිගාවට අවුත් රජුරුවන් දැක තමාදුටු උළු පඳුර රජුරුවන්ට දැන්වීයේ එබස් ඇසූ ගැමුණු මහරජ සතුටුව ඒ බලුවැන්දහුට බොහෝ සම්පත්දී වැන්දහුටම උළුරක්නානියායෙන් සම්මත කෙළේය දුටු ගැමුණු රජ උළුදක්නට මමම යෙමි රුවන් කුන්තය ඉදිරි කරවයි කීයේ ඒ සිල්ලෙහි අනික් අස්නක් ගෙනවුත් රජ්ජුරුවන්ට දැන්වීය අනුරාධපුරයට දොළොස් ගව්වැකින් ඇතැහි සානකොනෙහි කවුරු විටිනම් ගමතුම් යම් රාත්‍රියෙහි වැසිවට කල්හි තුන් යාල සාර මුණක් විජුවට වපුරන තන රන් පැලනංගාහුය එසේ නැගි රන් පැල කෙතෙක් උස නැංගාහුදයත් උස්වනගී රන් පැල වියත් පමණ උස නැංගාහුයේ මිතිව නැගිරන් පැල සතර ගුල් පමණ උස ඇතිවෙනංගාහුය රාත්‍රිය පහන්ව ගිය කල ඒ ගම් ඇස්සෝරං පැල දැක සතුටුව අපගේ රජ්ජුරුවන්ට සුදුසු භාණ්ඩයෙක් උපනැයි එතැන්නි රකවල්ලවාරං පැලපාත්‍රයක් පුරාගෙනවුත් රජ්ජුරුවන්ට දැක්වූහ රජ්ජරුවෝ සතුටුව ගම්වැස්සන්ත සුදුසු ලෙස සම්පත්දී ඒ ගම්වැස්සන්ම ඊත රකවල සිටූහ නැවත එම ඇසිල්ලෙහි අනෙක් අස්නක් රජ්ජුරුවන්ට ගෙනවුත් දැන්නූහ නුවරට නැගෙන හිර දිසාවෙහි අටවිසි ගව්වකින් ඈත ගඟින් එතර තඹ විටිනම් ගම තඹ උපන ඒ ගම්වැස්සෝ රජ්ජුරුවන්ට සුදුසු බාණ්ඩයක් ලදුම්හයි සතුටුව එයින් තඹ පාත්‍රයක් පුරාගෙනවුත් රජ්ජුරුවන්ට දැක්වූහ රජ්ජුරුවෝද ඒ දැක සතුටුව උන්ට සුදුසු ලෙස සම්පත්දී ඒ ගම් වැස්සං ලවාම රකවල්ලවූහ ඒ අස්නට ඉක්බිතිව එක් අස්නෙකුත් අනික් අස්නෙකුත් දැන්නූහ අනුරාධපුරයට සොළොස් ගව්වකින් ඇත අග්නිකෝනයෙහි සුමන නම් වැව සමීපයෙහි උපුල්වන් කුරුඳු මුසුබෝමැනික් උපන ඒගම් වැස්සෝ එයින් පාත්‍රයක් පුරාගෙනවුත් රජ්ජුරුවන්ට දැක්කූය රජ්ජුරුවෝද ඒ පඳුරු දැක සතුටුව ඔවුන්ටත් සුදුසු ලෙස බොහෝ සම්පන්දී උන්ම ඒ වස්තුවට රකවල් ලබූහ ඒ හස්නට ඉක්මිතිව අනික් හස්නක් ගෙනවුත් රජ්ජුරුවන්ට දැන්නූයේ අනුරාධපුරයට දකුණු දිග දෙතිස් ගව්වකින් මත්තෙහි ඇම්තොට දනව් වෙහි එක්ලෙන කරිදී උපන එසමයෙහි අනුරාධපුර හිඳිනා එක් වෑපාරයෙක් බොහෝ ගැල් පෙන්වාගෙන ඉඟුරු කසා ආදිය නිසා ගල්වල් යන්නේ රිදීක බූලෙන දොරට නුදුරු තෙන ගැල මුදක් කැවිටි දඬුහා දරසොයන් ඒ පරුවතයට නැංගේ එක් කොස් ගසක් දිට එසේ දුටු කොස් ගස අත්තික සලක්සා එකම කොස් ගෙඩියක් පළගෙන අත්ත නමාගෙන සිටගත ගල්මත්තෙහිතු බූ කොස්ගෙඩිය ඒ වෑපාරයා දැක කොස්ගෙඩිය සමීපයේත ගොසන් අතින් මැඩ බලා විලිකුන් බවදැන වෑයෙන් නටුව කැපීය එවේලෙහි කුස්නත් පෙරසේම කෙලින් සිටියේය ඉක්මිතියේ වෑපාරයායේ කුස් පලය කපාගෙන තමාලත් දෙය දන්නොදී නොකමී සිතා සිඟා වඩනට කලයි සංඝයා වහන්සේට හඬගෑයේ ඒවේලෙහි රාත් සතර දෙනෙකුන් වහන්සේ ඒවෙළෙදාභිමුකයෙහි අවුත් පැනුණුසේක ඒ වෙළෙන්දාද වැඩි සතර දෙනා වහන්සේ දැක සතුටුව ඒ සතර දෙනා වහන්සේගේ ශ්‍රීපාදය වැදේ වඩා හිඳුවා කොස් ගෙඩිය නටුව වටකොට වැයෙන් සැස වසල්ල උදුරා හැරපියේ එවේලෙහි කොස් පලයෙහි සියලු රසය බැස වසල්ල පාකල තැන පානු පිරීගියේය ශ්‍රීවෙලෙඳාරන්වැන් පාබැඳූ ඒ කොස්පානු පාත්‍ර සතර පුරාගෙන දන්දිනී ඒ රාත් සතර දෙනා වහන්සේ ඒ වෙළෙඳා බල බලා සිටියදීම ආකාශයට පැන නැගී වැඩවදාලසේක නැවත ඒ වෙළඳා සිඟා වඩනා කලයි හඬ ගෑය එවේලෙහිද එසේම සතර දෙනෙකුන් වහන්සේත් වෙළඳා සමීපයට වැඩිසේක ඒ සතර දෙනා වහන්සේ අතින් පාත්‍රයගෙන සංවැං පෑයෙන් යුක්ත වූ කොස් මඳුළු පාත්‍ර පුරා පිළිගැන්වීය එවේලෙහි තෙරුන් වහන්සේලා අතුරෙන් තුන් දෙනෙකුන් වහන්සේ අහසින් වැඩ වදාළසේක අනික් ඉන්ද ගුත්ත නම් තෙර කෙනෙකුන් වහන්සේ ගල්ලෙන තුබූරිදී ඒ වෙළඳාට පානා කැමැතිසේක් පරුවතයෙන් බැස ඒ රිදී තුබූලෙන දොරට නුදුරු තැනක වැඩහිඳ කොස් මිදුළු වැළඳූසේක ඒ වෙළෙඳා උන්වහන්සේ පෙරලා වැඩි කල ඉතිරි කොස් මිදුළු තෙමේ අනුභව කොට තෙසු මිදුළු පොදියක් බැඳගෙන එන තැනැත්තේ කොස්මිදුළු වළඳන තෙරුන් වහන්සේ දැක සතුටුව ඔබ අත සෝදන පැන්ද පාත්‍රය සෝදන කොළද දින තෙරුන් වහන්සේ රිදී තුබූලෙන දොරින් ගැල් තුබූ තෙනට යන මඟක් මවාපා උපාසකය මේ මගින් යවයි වදාලසේක ඒ වෙළෙඳත් වදාළ බස් මුදුනෙන් පිළිගෙන වැඳ සමුගෙන ඔබ මැවූ මගින් යන තැනැත්තේ ලෙන දොරට පැමිණ ඇතුල් ගල්ලෙන බලන්නේ පුරාතු බූරිදී දැකරිදී පිඩක් ඇරගෙන වෑයෙන් සැස බලා රිදී බව දැන සතුටුව මහත් රිදී පිඩක් ඇරගෙන ගැල් තුබූතනට ගොස් තන පැන් ඇති තැනක ගැල් රඳවා යොහුව අනුරාධපුරයට ගොත් තමාගෙන ගිය රිදී රජ්ජුරුවන්ට පෑ ඒ කාරණය දැන්වීය එබස් ඇසූ ගැමුණු මාරජයේ වෙළදානන්ට බෝ සම්පත්දින ඒ හස්නට ඉක්බිතිව අනික් හස්නක් දැක්වූහ අනුරාධපුරයට බටහිර දෙසාවෙහි විසිගව්වකින් මත්තෙහි උරුවෙල් නම් පටුනුගම මහත් ඇඹුල පලසාමුතුහා පබලුහා ගැල් සැටක් පුරාලන පමණ සාගරයින් නැගී අවුත් වෙරළ ගැසී ගියේය ඒ පටුන් ගම කෙවුලෝ ඒ දැක අපගේ රජ්ජුරුවන්ට සුදුසු භාණ්ඩයෙක් උපනැයි සතුටුව ඒ මුතුහා පබලු උකා ගොඩක් කොට රකවල් තලවා එයින් පාත්‍රයක් පුරාගෙනවුත් රජ්ජුරුවන්ට දැක්වූහ රජ්ජුරුවෝ ඒ කෙවුලනට සුදුසු ලෙස බොහෝ උපකාර කළහ නැවත අනෙක් අස්නක් ගෙනර දැන්වූයේ නුවරට වායව්‍ය කෝනයෙහි අටවිසි ගව්වකින් ඇත පේලවාපී නම් ගම වැවට දිය හුණු කඳුරැලියෙහි වැලිපිට පෝරුසා පමණ දිගින් වඩුයෙන් එක් රියන් එක් වියත් සතරගුලක් ඇති දිය බෙරලිය මල් පැහැවැනි වූ සතර මණිකෙක් උපන ඉක්බිති මත්ත නම් එක් බලු වැන්දෙක් බල්ලං අරගෙන හෝ කඳු රැලිය අස ඇවිදිනේ ඒ මැණික් සතර දැක සතුටුව මාගේ රංජුරුවන්ට සුදුසු පඳුරකැයි සිතා ඒ මැණික් සතර වැල්ලේ වසානුවරට යවුත් රංජුරුවන් දැක එපවත් දැන්වීය එපවත් ඇසුරජ්ජුරුවෝ සතුටුව ඒ වැද්දහුට ප්‍රසාද දුන්හ මෙසේ දුටු ගැමුණු මහරජ්ජුරුවෝ දාගබ පිණිස උපං උළු යන මේ ආදිය එක් දවසම අසා උළුහාරිදී උපන්තෙනට ගියෝය ඒ ඒ රත්නයන් උපන් තැන ඒ ඒ නමින්ම ප්‍රසිද්ධ වූහ ථූප සාධන ලාභ කතා නිමි